පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුහුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද සම්බන්ධ වෙලා සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ සෑම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාව මූලික දේ පැහැදිලි කිරීම සිදු කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සති කීපෙම කතා කළේ අකුසල චෛතසික පිළිබඳව. එතකොට මේ වෙනකොට අපි අකුසල චෛතසික හතක් කතා කරලා නිම කරලා තියෙනවා. මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන කියන මේ චෛතසික අකුසල චෛතසික හත. එතකොට තව හතක් අපිට ඉදිරියට කතා කරන්න තියෙනවා. එතකොට අද දවසේ අපි අවධානය යොමු කරන්නේ අටවෙනි අකුසල චෛතසික දෝෂ දෝෂ කියලා කියන්නේ අපිට ඒක පුරුදු හුරු පුරුදු ද්වේෂය කියන නමයි. ඒතර ද්වේෂය, පටිඝය ආදී වශයෙන් මේ වේදේශ මූලය හඳුනා ගන්නවා. එතකොට ද්වේෂය කියන එක අපි කාටත් බොහොම පළ පුරුදු ධර්මයක්. අපි කාටත් අත්දැකීම් තියෙන ධර්මයක්. නමුත් ඒ ද්වේෂය නැමැති චෛතසිකය විවිධ ස්වરૂපයන්ගෙන් අපේ මනසේ මතුවෙන්නට පුළුවන්. ඒක ද්වේෂයේ හැටියට මතුවෙනකොට ඒකේ ස්වභාවය එකක්. ඒක හරියට සර්පයෙකුට දණ්ඩකින් පහර දුන්නොත් කැටකැබලිත්තකින් පහර දුන්නොත් ඒ සර්පයා වහාම කිපිලා ආපහු ප්‍රතික්‍රියා දක්වන්න සූදානම් වෙනවා. අන්න ඒ වගේ ගතියක් තමයි එහෙම වහා කිපෙන ගතියක් තමයි තියෙන්නේ. ද්වේෂය. ඒ වගේම මේ ද්වේෂය හෙවත් පටිඝය පටිඝ කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. අරමුණ ප්‍රිය නොකරන ගතිය තමයි මේකේ මූලික ලක්ෂණය. එතකොට අපි ඒක නායක හඳුරු පැහැදිලි කරන විදිහටම මූලික විග්‍රහය කරගෙන ඉමු. සිත්හි ඇත්තා වූ ගනු ලබන ආරම්මණයට විරුද්ධ ස්වභාවය ද්වේෂයයි. ප්‍රවෘත්‍ර භාවය එහි ලක්ෂණයයි. ගින්න තමාගේ මිශ්‍රය වූ දර ආදිය දවන්නාක් මෙන් ද්වේෂයද සංප්‍රයුක්ත ධර්ම සමූහයාත් තමාගේ නිෂ්ක්‍රය වස්තුව වූ හදේ වස්තුවද ශරීරයද දවන ධර්මයකි. විෂක් මෙන් වහා නගින ස්වභාවයකි. අනිෂ්ට රූප උපදවා ලීමෙන් ශරීරය චංචල කරවන්නා වූ දුර්වර්ණ කරවන්නා වූද ධර්මයකි. අවකාශලත් සතුරෙකු මෙන් විපත් පමුණවන්නා වූ ධර්මයකි. එතකොට මේ මৌলিক වශයෙන් නායක හම් පැහැදිලි කරනවා. එතකොට මේකේ අගට නායක හම්දුර දක්වනවා ලෝභය අරමුණු ගන්නේ මවක් අත දරුවෙකු ගන්නාක් මෙන් මෘදු ආකාරයෙන්. ද්වේෂය ආරම්මණය ගනුයේ වස්තු හිමියෙකු විසින් සොරකු අල්ලන්නාක් මෙන් රෞද්‍රාකාරයෙන් ආරම්මණයට රිදවන්නා වූ ආකාරයෙන් එතකොට දැන් මේ ලෝභ ද්වේෂ දෙකේ වෙනස ලෝභය ලෝභේනොත් අරමුණ ගන්නවා ද්වේෂේනොත් අරමුණ ගන්නවා එතකොට ලෝභයෙන් අරමුණ ගන්නෙ හරියට මවක් අතදරුවෙක් ගන්නා වගේ බොහොම සාදරයෙන් ඒ කියන්නේ අරමුණ අරමුණ කෙරෙහි බොහොම ප්‍රියශීලීව අරමුණට රිද්දවන් නැතිව අරමුණ සමග ගැටෙන්නේ නැතිව ආදරයෙන් තමයි ඒ අරමුණ ගන්නෙ ලෝභය විසින්. හැබැයි ද්වේෂය විසින් අරමුණ ගන්නෙ ඒත් ද්වේෂයෙන් තරමුණ ගන්නවා. මොකද සිතේ ස්වභාවයනේ අරමුණු ගැනීමේ ගුණ එහෙම නැත්නම් අරමුණු හඳුනා ගැනීමේ ලක්ෂණය. එතකොට ඒ අරමුණ ගන්නෙ කොහොමද? හරියට වස්තු හිමියෙක් හොරෙක්ව අල්ලා ගන්නවා වගේ. එතකොට රිද්දලා පීඩා කරලා එතකොට ඒ හොරාට වස්තු හිමියා කැමති නැහැ, ප්‍රිය නැහැ. ඒතරේ ප්‍රිය නැති නිසා තමයි අර ග්‍රහණය කරන්නේ රෞද්‍ර විදිහට. අන්න ඒ වගේ තමයි ද්වේෂය අරමුණු ගන්න කියන බව නායක හඳුරු පැහැදිලි කරනවා. එතකොට මේ ද්වේෂය විවිධ ස්වરૂපයන්ගෙන් අපේ මනසේ මතුවෙන්න පුළුවන්. එකක් තමයි ද්වේෂයේ හැටියට වහා කිපෙන ස්වરૂපේ අනිත් එක භීතිය හැටියට ඊළඟට ශෝකය හැටියට ඊළඟට පසුතැවීම හැටියට ඊළඟට තව අනභිරතිය හැටියට මේ විවිධ ස්වરૂපයන්ගෙන් අපේ මනසේ කෝපය මතුවෙනවා. ඊළඟට ඊර්ෂ්‍යාව හැටියට ඊර්ෂ්‍යාව කියන ධර්මයක් වෙනම තියෙනවා චෛතසික ධර්මයක්. ඒතර ඊර්ෂ්‍යාවෙත් මූලික ලක්ෂණය තමයි ද්වේෂය. ද්වේෂ ද්වේෂසිතත් එක්ක ද්වේෂසිතේ තමයි ඊර්ෂ්‍යාව යෙදෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ද්වේෂය නැමැති අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය අරමුණෙහි ගැටෙන ගතිය එක් එක් ස්වરૂපයන්ගෙන් අපේ මනසේ මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් නායක හැමදෙරෝ මෙහිදී පැහැදිලි කරනවා ද්වේෂයගේ පවත්න ආකාර කීපයකි. සමහර විටක එය ආරම්මණයට විරුද්ධව ඉදිරිපත් වෙන්නා වූ ආකාරයෙන් පහළ වේ. එයට කෝපයයි කියනු ලැබේ. එය දණ්ඩෙන් ගසන ලැබූ සර්පය කුසේ මද කිපුණු ඇතෙකුසේ නපුරුය. විරුද්ධ වන එතකොට දැන් ඔය අපි කවුරුත් අත්දකලා තියෙන ද්වේෂයේ ප්‍රකට ස්වરૂපය. කියන්නේ වහාම කුපිත වෙන ගතිය, අරමුණට විරෝධතාවය දක්වන ගතිය, අරමුණෙහි ගැටෙන ගතිය, අරමුණ නසන්න වනසන්න උත්සාහ කරන ගතිය මේ ද්වේෂයේ ප්‍රකටම ලක්ෂණය. ඒක අපි කවුරුත් අත්දකලා තියෙනවා. ඊළඟට තව එහි ස්වභාවයක් කියනවා විරුද්ධ වන අරමුණ බලවත් කලෙහි එය ඒ අරමුණෙන් ඈත්වන්නා වූ පසුබසින්නා වූ ආකාරයෙන් පහළ වේ. එසේ පහළ වෙන ද්වේෂය භයයයි කියනු ලැබේ. එතකොට සමහර අවස්ථාවල අපි අරමුණට විරුද්ධයි අරමුණට කැමති නැහැ. හැබැයි කැමති නැති වුණාට ඒ අරමුණ අපට වඩා බලවත් කියලා අපි හිතනවා. එතකොට ඒ අරමුණ මැඩ පවත්වන්න අතික්‍රමණය කරන්න විනාශ කරන්න අපට හයිය නැහැ කියලා හිතනකොට අපි අරමුණ විනාශ කරන්න කොරබදන්නේ අපි පුළුවන් තරම් ඉක්මනට අරමුණෙන් ඈත් වෙන්නට බැහැර වෙන්නට තමයි වෑයම් කරන්නේ. ඒකට කියනවා බය. එහෙම නැත්නම් භීතිය කියලා. දැන් අපි ධර්මදේශනාවලදීත් පැහැදිලි කරලා දීලා තියෙනවා මේ මේ ධර්මය මෙතන හඳුන්වනවා බිය අකුසල මූලයක් එහෙම නැත්නම් ද්වේෂ මූලයෙන් ගොඩනගෙන ධර්මයක් හැටියට තව අපි කතා කරනවා කුසල මූලයක් හැටියට කුසල ධර්ම කුසල චෛතසිකයක් හැටියට පාපය පිළිබඳව ලැජ්ජා බය. එතකොට දැන් අකුසල ධර්ම හැටියටත් අපි අහිරික අනොත්ප්ප දෙක කතා කළා. අහිරික කියලා කිව්වේ පාපයට ලැජ්ජා නැති ගතිය, අනොත්ප්ප කියලා කිව්වේ පාපයට බිය නැති ගතිය. එතකොට එතනත් අපි බය කියලා තමයි කතා කරන්නේ. මෙතනත් බය කියලා කතා කරන්නේ. හැබැයි මේ දෙක දෙකක්. අතන ඔත්තප්ප කියලා කියනකොට එතන ඇති වෙන්නේ කුසල මූලික මානසික ගුණයක්. එතන ඔත්තප්පය කියලා කියන්නේ කුසල චෛතසිකය. පව්කම් වලට තැති ගන්නා ගතිය, පව්කම් කරන්න ධෛර්ය නැති ගතිය, පාප කර්මයේදී ඒන් බැහැර වෙන, ඒන් ඉවත් වෙන, ඒන් පලා යන ගතිය. ඒක තමයි පාපයට බිය ගතිය වූ ಗುಣධර්මය. ඔත්තප්ප නැමැති ගුණය. මෙතන තියෙන්නේ අරමුණට ප්‍රතිවිරුද්ධ නිසා ඒ අරමුණට අරමුණ සමග ගැටෙනවා අරමුණට ප්‍රතිවිරුද්ධ වෙනවා අරමුණ රුස්සන්නේ නමුත් ඒක අතික්‍රමණය කරන්න Tamanට හයිය නැති නිසා Taman ඒකෙන් පලා යන ස්වરૂපයෙන් Tamanගේ මනස ගතසිත ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මය වෙනයි. මෙතන තියෙන ද්වේෂය, අතන තියෙන ප්‍රඥාව. එතකොට ඔත්තප්පය හිරියොත්තප්ප ගොඩනගෙන්නට යම්කිසි ප්‍රඥාවක් තියෙන්නට ඕන. පාපේහි ආදීනව දකින, පාපේහි නපුර දකින ප්‍රඥාව තියෙනකොට ඒ ප්‍රඥා මූලයෙන් තමයි හිරියොත්තප්ප ගොඩනගන්නේ. ඒක කුසල ඒ කුසල චෛතසිකය. එතන මෙතන තියෙන්නේ අරමුණ ප්‍රිය නොකරන අරමුණ රොස්සන් නැති ගුණයෙන් ඇතිවෙන පලා යන ගතිය. එතන තියෙන්නේ ද්වේෂ ද්වේෂ මූලික වූ භීතිය. දැන් අපට මෙතනදී වඩා වැදගත් වෙන්නේ මෙහෙම අපිට ධර්ම වශයෙන් වෙන වෙනම හඳුනා ගන්නකොට මේවා ගති ලක්ෂණ තේරුම් ගන්න පහසුයි. නමුත් මේවා මනෝභාවයන් හැටියට අපි තුල ජනිත වෙනකොට අපිට හුඟක් වෙලාවට තේරුම් බේරුම් කරගන්නට බැරි වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සංසාර බය. දැන් කෙනෙක් කියනවා මට මේ සසර ගැන හරි බයක් තියෙන්නේ. එතකොට ඒ බය මොන විදිහටද ඇති වෙලා තියෙන්නේ කියලා විමසලා බැලිය යුතුයි. බොහෝ දෙනෙකුට ඇති වෙන සංසාර බය, ద్వේෂ මූලික භීතිය. ඇයි එහෙම කියන්නේ? මේ ප්‍රතඥන සත්‍යය සංසාර දුක හැටියට හඳුනාගන්නේ කයට දැනෙන දුක් වේදනාව සහ සිතට දැනෙන දෝමනස්සය තමයි බොහෝ විට දුක්ඛ හැටියට හඳුනාගන්නේ. එතකොට දුක කියන එක බුදුදහම ඉතාම පොළොල් ගැඹුරු සූක්ෂම ධර්මයක්. නමුත් සාමාන්‍ය සත්වයා ඉන්ද්‍රයන්ට දැනෙන දුක් වේදනාවෙන් තමයි දුක හඳුනාගන්නේ. දෝමනස්ස වේදනාවෙන් තමයි දුක හඳුනාගන්නේ. එතකොට බොහෝ දෙනා මට සසර ගැන බයයි මට සසර කලකිරිලා තියෙන්නේ මට මේ දැන් දුක් විඳලා ඇති වෙලා තියෙන්නේ මට දුකෙන් මිදෙන්නයි ඕන කියන කතා බොහෝ විට කියන්නේ අර වේදිත දුක්ඛය එහෙම නැත්නම් දුක්ඛ වේදනාව කායික දුක්ඛ මානසික දෝමනස්ස කියන දෙක ඒ දෙකෙන් හෙම්බත් වෙලා ඒ දෙකෙන් තෙහෙට්ටු වෙලා ඒ දෙකෙන් පීඩාවටපත් වෙලා ඒයින් මිදෙන්නට ඕන. එතකොට කායික දුක්ඛය සහ මානසික දෝමනස්සය පිළිබඳව අපට ඇති වෙන්නේ බොහෝ විට ඒකට රුස්සන් නැති ඒක සමග ගැටෙන ඒකෙන් පලා යන්නට කැමති වෙන ගතියක් එතන බොහෝ කොට ඇති වෙන්නේ ද්වේෂ මූලයයි. එතකොට හැබෑවටම මට සසරින් මිදෙන්නට ඕන කියලා අර අපි නිතර කතා කරනවා දැන් මේ කියන දුක තිරිසන් සත්තුන්ටත් සාධාරණයි. තිරිසන් සතෙකුටත් දැනෙනවා කයේ පීඩාව සහ සිතේ දෝමනසය. ඒ නිසා තමයි තිරිසන් සතෙකුට අතපයක් කැඩුනොත් ඒ සතා කෑ ගහන්නේ වැළපෙන්නේ කෙඳිරි ගන්නේ කඳුළු සලන්නේ කෑ ගහන්නේ ඒ කායික දුක් හැදෙන නිසා. ඒ වගේම තිරසන් සතාට මානසික දෝමනස්සයක් දැනෙනවා. ඒ කොහොමද දැන් පැටියෙක් නැති වුනහම ඌ කෙඳිරි ගගා කෑ ගගා හොයනවා. ඊළඟට තමන් ගොදුරු කරගන්න තව බලවත් සතෙක් ආවොත් භීතියෙන් කෑ ගහනවා. එතකොට මේ ඇඟේ අමාරුව නිසා නෙමෙයි. ඒ හිතට දැනෙන පීඩාව. එතකොට තිරිසන් සතාටත් කාය පීඩා, චිත්ත පීඩා දෙක දැනෙනවා. එතකොට තිරිසන් සතාටත් ඉන්ද්‍රිය සංජානන වූ මේ වේදනාව වේදනාවේ දුක්ඛ ලක්ෂණය. එහෙම නැත්නම් වේදිත දුක්ඛය තිරිසන් සතාටත් දැනෙනවා. හැබැයි අපි දුක අවබෝධ කරලා නිවන් දකින්නට උත්සාහ කරනකොට මේ කියන දුක අවබෝධ කරලා නිවන් දකින්නට බෑ. මොකද ඒක තිරිසන් සතාටත් සාධාරණෝ වේදිත දුක්ඛයයි. ඉන්ද්‍රිය සංජානනයෙන් හඳුනා ගන්නා දුක්ඛයයි. එතකොට ඒ දුක හඳුනාගෙන නිවන් දකින්න බෑ. දුක පිරිසිඳ දකින්න ඕනේ. පිරිසිඳ දකිනවා කියන්නේ ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න. ඒ ප්‍රඥාවෙන් ස්පර්ශ කරන කවර දුක්ඛයක්ද? දුක්ඛ ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ ඇඟේ අමාරුවෙන්, හිතේ අමාරුවෙන් කියන වේදනාවෙන් නෙමෙයි. වේදිත දුක්ඛය නෙමෙයි. මොකද වේදිත දුක්ඛය අත්විඳින්න අත්විඳින්න අපි වේදිත සුඛය තමයි හොයන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දේ සඳහා තමයි අපි පෙළඹෙන්නේ. දුක් වේදනාව දැනෙනකොට සුඛ වේදනාවට ලොම් කරනවා. දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ආපහු ඇලීම් ගැටීම් දෙක තමයි නිර්මාණය. හැබැයි ආර්යයන් වහන්සේලා දකින දුක දකිනකොට අපට ගැටෙන්න දෙයක් නැහැ. ඒ වගේම ඇලෙන්න දෙයක්වත් නැහැ. අන්න එතන තමයි හැබෑම නෛෂ්කාම්ම්‍ය ගුණය අපේ මනස තුල ගොඩනැගෙන්නේ. මොකක්ද ආරයන් වහන්සේලා දකින දුක්ඛය මේ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණ නිසා ඒක දුක් හැටියට දකිනවා. එතකොට දුක්ඛ ලක්ෂණ හතරක් තියෙනවා සංකත, විපරිණාම, පීලන, සන්තාන. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. එතකොට දුක් වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ සුඛ වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දෝමනස්ස වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ සෝමනස්ස වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. එතකොට මේ ලක්ෂණය කුසල අකුසල හොඳ නරක සැප දුක් සෝමනස් දෝමනස් ඔක්කොටම පොදුයි. මොකද සංකත ලක්ෂණ. ඊළඟට විපරිණාම. විපරිණාම කියන්නේ වෙනස් වීම. එතකොට වෙනස් වීම ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය ලක්ෂණය නිසා. එතකොට අනිත්‍ය ලක්ෂණයෙන් කරන්නේ කිසිවක් ඉතිරි නොවි අභාව ප්‍රාප්ත වෙනවා. තව දෙයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ ඇති උනේ පටවි ධාතුව නම් පටවි ධාතුවම නිරුද්ධ වෙනවා කිසිවක් ඉතිරි නැහැ. ඇති උනේ ලෝභය නම් ලෝභයම නිරුද්ධ වෙනවා කිසිවක් ඉතිරි නැහැ. ඇති උනේ සද්ධාව නම් සද්ධාව නිරුද්ධ වෙනවා කිසිවක් ඉතිරි නැහැ. අන්න එහෙම කිසිවක් ඉතිරි නොවි අභාව પ્રાપ્ત වෙන ගතිය තමයි අනිත්‍ය ලක්ෂණය. සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය නිසා තමයි මේ විපරිණාමය වෙනස අහෝසි වීම, පරිවර්තනය වීම, හීන වීම, දීන වීම මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. එතකොට හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව සියලු සංස්කාරයන්ගේ ලක්ෂණය ඒ වගේම විපරිණාමයේ හෙවත් අභාව ප්‍රාප්ත වෙන බව වෙනස් වෙන බව සියලු සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ. ඒතර දුක් වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. සුඛ වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. මොකද ඒක චෛතසික ධර්මයක්. සෝමනස්ස වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. දෝමනස්ස වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට විපරිණාම ගුණයෙන් සියලුම සංස්කාරය එක හා සමානයි. ඊළඟට පීලන. පීලන කියලා කියන්නේ පීඩාවටපත් වෙනවා. මේ සංස්කාර ධර්මයන් පීඩාවටපත් වෙනවා මොනවෙන්ද? ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙනුත් පීඩාවටපත් වෙනවා. අපි අර ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් පීඩාවටපත් වෙන්නේ විශේෂයෙන් රූපය. ඒ නිසානේ අපි අර රුප්පණ ගුණය ගැන කතා කරන්නේ. ඒ රූපය පීඩාවටපත් වෙන්න පුළුවන් මොකක් නිසාද? ඒක චිත්තක්ෂණ 17ක් පමණ ආයුතිය. එතකොට දැන් හටගත්ත රූප කොටාසය යම් ප්‍රමාණයකට උණුසුම තිබියදී නම් හටගත්තේ ඊට පස්සේ උණුසුම වැඩි වෙනවා වැඩි වෙච්ච ගම ඒ ඒ වඩා වැඩි වෙච්ච උණුසුම නිසා අර අභිනවයෙන් අභිනවයෙන් උපද්දවන රූප කොටාස අර පරණ විදිහට උපද්දවන්න බෑ එතකොට මෙතන විකෘතියක් කලින් ඉපදිච්ච තාම තියෙනවා නිරුද්ධ වෙලා නැහැ චිත්තක්ෂණ 17 ගත වෙලා නැති නිසා ඒ අතරේ හැම චිත්තක්ෂණයකදීම අලුත් අලුත් රූප කොටාස උපද්දවනවා දැන් කලින් ඉපදිච්ච සමශීතෝෂ්ණ ගුණයත් එක්කලා අපි මේක උදාහරණයක් හැටියට පෙර දිනක කතා කළා කඩදාසියක් ගත්තාම කඩදාසියේ රූප කොටාස ඒ මොහොතේ තියෙන සීතල හෝ උණුසුම කියන தත්වයක් එක තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක මෙහෙම තියෙද්දි ඒක දැන් රූප කලාප ඇති වෙනවා චිත්තක්ෂණ 17ක් පවතිනවා නැති වෙනවා චිත්තක්ෂණ 17 අතරෙත් යලි යලි රූප කොටාස උපද්දවනවා. එතකොට <clears throat> දැන් මේක අපි කෙලවරකින් ගිනි තියෙනවා. ගිනි තිබ්බ ගමන් අන්න තේජෝ ශක්තිය අධික වෙනවා. අධික වෙනකොට දැන් අර හටගත් රූප කොටාසවල තියෙනවා චිත්තක්ෂණ එකක් ගත වෙච්ච දෙකක් ගත වෙච්ච තුනක් හතරක් පහක් හයක් හතක් අටක් ඔහොම ගත වෙච්ච තියෙනවා. එතකොට මේ ගත වෙච්ච තියෙද්දි අභිනවේනොත් හටගන්න. දැන් මුලින් හටගත්තු කඩදාසිය රූප කොටාස හැටියට තියෙනවා. අලුතෙන් හටගන්න රූප කඩදාසිය රූප කොටාස හැටියට හටගන්න බෑ. ඒක අලු එහෙම නැත්නම් කාබන් අංශු කියලා අපි හඳුනා ගන්න තත්වයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒතකොට කඩදාසියේ අංශු කාබන් අණු බවට පරිවර්තනය වුණා නෙමෙයි. කඩදාසි ඒ අණු හැටියට සැකසිච්ච තාම එහෙමම තියෙනවා චිත්තක්ෂණ 17 ගත වෙලා නැති නිසා ඒක නිරුද්ධ වෙන්න. ඒ අතරතුරේ අලුතෙන් හටගන්නේවා ඊට වඩා වෙනස් ඒවා. දැන් අරවයි මේවයි එකට පවතින අන්න විකෘති. අන්න රූපණය. ඒතර මෙහෙම වෙන්න පුළුවන් රූපය. හැබැයි නාම ධර්මවල අවශේෂ ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් රුප්පණය වෙන්නේ නැහැ. ඒ රුප්පණය වෙන්නේ නැත්නම් චිත්තක්ෂණයෙන් අවසන්. හටගත්ත නිරුද්ධ වුණා. බොහෝ වේලා රඳා පවතින්න. එතකොට නමුත් මේ දෙකේම තියෙනවා පීලන ගුණය. මොකද්ද පීලන ගුණය කියලා කියන්නේ? අර රූප ධර්ම ප්‍රතිවිරුද්ධ රූපයන්ගෙනුත් පීඩාවටපත් වෙනවා. එය විසින්මත් පීඩාවටපත් වෙනවා. මොකද්ද පීඩාව කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යාම ඒ ධර්මයට පීඩාවක්. දැන් අපි අපි අපේ ජීවිතය ගත්තාම අපි ඉපදිලා අපි අභාව ප්‍රාප්ත වෙනකොට අපිට යම් පීඩනයක් ඒ මරණයටපත් වෙන්නේ යම් මේ මේ රූප කොටාසය අවශ්‍ය විදිහට ප්‍රකෘති මට්ටමින් පවත්වා ගන්න බැරි වෙන. ඒ ඒ බැරි වෙනකොට එතන අන්න ජරාව. එවත් දි รา පත් වීම. දි รา පත් වීම රූප කලාප සමූහයක එක සිද්ධ වෙනවා. පරම්පරාවක් හැටියට. එතකොට මේ පරම්පරාව තුළ ඇතිවෙන ජරාව ඒ දිරණ බව නිසා දැන් ජීවිතේ පවත්වන්න බැරි වෙනවා. එතකොට අභාව ප්‍රාપ્ત වෙනවා. එතකොට දිරීමත් එක්කලා අභාව ප්‍රාપ્ત වෙනකොට ඒ ධර්මයට ඒක අනර්ථයක්. හටගත්තු ධර්මයක් විනාශ වෙන්න බලාගෙන නෙමෙයිනේ හටගන්නේ. ඒක පවතින්නනේ හටගත්. පවතින්න හටගත් ධර්මය අභාව ප්‍රාપ્ત වෙනකොට එයට මේක පීඩනය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වහා බිඳී යනවා ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා ඊළඟට ਸੰతాප කියලා කිව්වේ දැවෙනවා ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා දැන් මේ ලක්ෂණ ටික අර දුක්ඛ වේදනාවෙත් තියෙනවා සුඛ වේදනාවෙත් තියෙනවා දෝමනස්ස වේදනාවෙත් තියෙනවා සෝමනස්ස වේදනාවෙත් තියෙනවා මේ හොඳ නරක යහපත අයහපත කුසල් අකුසල් නාම රූප සුඛ දුක්ඛ සියල්ලෙහිම මේ පීලන ਸੰతాප ගුණ තියෙනවා. එතකොට සංකත ගුණය තියෙනවා, විපරිණාම ගුණය තියෙනවා, ඉපදීම් බිදීම් දෙකෙන් පෙළෙන ගතිය, දැවෙන ගතිය සියලු සංස්කාර ධර්මයන්ට පොදුයි. අන්නේ ලක්ෂණ ටික යම් ධර්මයක තියෙනවා ඒක හඳුන්වනවා දුක්ඛ කියලා. මොකද්ද දුක්ඛ කියන්නේ දු කියන නිපාතයෙන් නින්දිතාර්ථය. ක කියන වචනෙන් හිස් බව. එතකොට දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස් බව. ඇයිද නින්දිත හිස් බව කියලා කියන්නේ දැන් අපි අපි යම් තැනක ධර්ම ශ්‍රවණය කරනවා නම් භාවනා කරනවා නම් එතන තියෙන අවකාශීය හිස් බව අපට ප්‍රයෝජනයි. ඒ අවකාශීය හිස් බව තුළ අපට ගෙයක් දොරක් හදන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තාම ඒක ඇතුලේ තියෙන අවකාශීය හිස් බව <clears throat> අපට ජීවත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් මුට්ටියක ඇතුලේ තියෙන අවකාශයේ හිස් බව අපට දේවල් දාන්න උයන්න පිහන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට අවකාශයේ හිස් බව අපට తాවකාලිකව හරියම් ප්‍රයෝජනයක් පිණිස පවතන. මේ සංස්කාර ධර්මයන්ගේ පවතින හිස් බව කියලා කියන්නේ නින්දිත වූ හිස් බව. ඇයිද නින්දිත හිස් බව කියන්නේ? හටගත්ත නිරුද්ධ වුණා. හටගත්ත නිරුද්ධ වුණා. මොකක්වත් වැඩකට ගන්න බෑ. එහෙනම් කොහොමද මේ රූප කලාප අපි වැඩෙහි යොදවන්නේ? ඒ වැඩෙහි යොදවන්නේ එක රූපයක් නෙමෙයි රූප පරම්පරාව. එතකොට දැන් අපි ඉදිරියට යනවා කියලා අපිට දැනෙන්නේ එක රූප කොටාසයක් මෙතනින් ඉදිරියට යනවා නෙවෙයි. එතන ඇති වෙච්ච රූපේ එතනම නිරුද්ධ වෙනවා. අපි අර පෙර දිනක උදාහරණ වශයෙන් කිව්වා තොරණක විදුලි බල්බ සවි කරලා තියෙන්නේ පුවරුවක. එතකොට මේ පුවරුවේ සවි කරපු විදුලි බල්බ වලට එහා මෙහා යන්න බෑ. නමුත් අපට තොරණේ පෙන්නනවා අර විදුලි බල්බ පාවිච්චි කරලා රැස් විහිදෙනවා එතකොට ඈත ඉඳන් දුවගෙන එනවා සත්තු එතකොට මෙහෙන් ඊතලයේ විද්දෙන් පස්සේ එහා පැත්තේ ගිහිල්ලා වදිනවා එතකොට මේ සක්‍රීය බවක් කොහොමද නිර්මාණය වෙන්නේ ඊතලයක ආකාරයෙන් දැල් වෙන අර විදුලි බල්බ ටිකේ පිටුපස පිටුපස ඒවා නිවෙමින් ඉදිරියෙන් ඉදිරියෙන් අලුතෙන් දැල් වෙනවා එතකොට ඉදිරියට යනවා පේනවා හැබැයි විදුලි බල්බ අර පූර්වේ හයි කරලා තියෙන. ඒකකටවත් ඉස්සරහට යන්නවා පස්සට යන්නවා. ඒවට කරන්න පුළුවන් දැල් වෙලා නිවෙන එක විතරයි. අන්න ඒ වගේ මේ රූප කොටාසයකට කරන්න පුළුවන් ජනිත වෙලා නිරුද්ධ වෙන එක විතරයි. ඒකට වෙන මොකක්වත් කරන්න බෑ. එතකොට අර චිත්ත වේගයේ චිත්තජ වායෝ ධාතුවෙන් ඒවා තල්ලු කරනවා එහයින් එහයින් ඊට එහයින් ඊට එහයින් ඇති වෙන්න. අන්නේ ඇති වෙන ක්‍රියාවලිය තමයි අපිට ක්‍රියාවක් හැටියට පේන්නේ එක රූපයක වැඩක් නෙමෙයි. රූප සමූහයක එක නාම ධර්මයක වැඩක් නෙමෙයි. නාම ධර්ම සමූහයක එතකොට මේ සාමූහිකව ක්‍රියාත්මක වෙන දේ තමයි අපිට එකක් විසින් සිද්ධ කළා කියලා ඝන සංඥාවෙන් වැරදි විදිහට හඳුනාගන්න. හැබැයි වෙන වෙනම එකක් ගත්තන් පස්සේ ඒක තනකින් තනකට යාමේ හැකියාවක් නැහැ. ඇති වෙලා නිරුද්ධ වීමේ හැකියාව පමණ. වායෝ ධාතුවේ පමණයි තියෙන්නේ තල්ලු කිරීමේ ගුණය. තල්ලු කිරීමේ ගුණය ඒකේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ වායෝ ධාතුවෙන් තල්ලු කිරීමේ ගුණය නිසා තමයි මෙතන හටගත්ත රූප කලාපය ඊළඟ මොහොතේ මෙතන හට ගන්න බෑ ඊට පොඩ්ඩක් ඉදිරියෙන් හට ගන්නවා අර තල්ලු කිරීමේ ගුණයත් එක්ක. ඒතකොට මේ සමූහය එකතු වෙනකොට තමයි අපට සක්‍රිය බවක් පේන්නේ. එහෙම නැත්නම් අතන ඇති වෙලා නැති වීම පමණයි. එතකොට මේ නාම රූප ධර්ම දෙකේම තියෙන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. අර වතුර වැක්කිරෙන වක්කඩක පෙන පිඩු හට ගන්නවා බිඳෙනවා හට ගන්නවා බිඳෙනවා. දැන් මොකක්ද ඒකේ තියෙන අර්ථවත් බව? මොකක්වත් නැහැ. වෙන පිඩු හටගත් හටගත් තැනම පිදෙනවා. අන්න ඒක තමයි නින්දිත වූ හිස් බවයි කියන්නේ. එතකොට මේක තේරුම් ගත්තාම මේක ගැටෙන්න කාරණයක් නෙමෙයි. මේක ප්‍රතික්ෂේප කරන්න කාරණයක් නෙමෙයි. මේ යථාර්ථය දකින්න දකින්න ඒ පිළිබඳව මෙතෙක් තිබිච්ච ඇල්මෙන් සිත නිදහස් වෙනවා. අන කාමය තෘෂ්ණාව අඩු වෙන්නට මේ යථාභූත ඥාන දර්ශනය අපට උපකාර වෙනවා. අන්න ඒකයි දුක පිරිසිඳ දත යුතුයි කියලා කියන්නේ. දුක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේ නින්දිත වූ හිස් ගතිය මේ සංස්කාර ධර්මයන්. එතකොට ඇති වෙන්නේ ගැටුමක් නෙමේ. එතකොට ඇති වෙන්නේ මේක තේරුමක් නැහැ කියන අදහස. දැන් පුංචි කාලේ අපි නාන්න ගියන් පස්සේ අතේ සමන් ගා ගත්තාම අපි සමන් බෝල පුම්බනවා. ඒතකොට සමන් බෝලයක් ලොකුවට පිම්බුවාම ඊට පස්සේ අපිට අපි උත්සාහ කරනවා හිමීන් සැරේ පිබලා ඒක අතින් ගලවලා ආකාශයට යවන්න. එතකොට දැන් මේක අහසට ගියන් පස්සේ එහාට මෙහාට පාවෙනවා. ඉරේලිය වැටෙනන් පස්සේ මේක විචිත්‍ර වර්ණවලින් බබලනවා. දැන් ඉතින් අපිට මේක හරි ආස්වාදනීය කාරණා. හැබැයි එකවරම අර බැලුම් වල බිඳිච්ච ගම මොකක්වත් නැහැ. දැන් මේ වටකුරුව ලස්සන්ට විචිත්‍රව පෙනුණා බිඳුණු ගම මොකුත් නැහැ. එතකොට මේක මේ මේ මේ නාම රූප ධර්මයන් සක්‍රිය වෙන වර්තමාන මොහොත අපිට ඉන්ද්‍රයන්ට උත්තේජනයක් ඇති කරන බවක් දැනෙනවා. ප්‍රියශීලී බවක් දැනෙනවා. ඒකට තමයි ඇලෙන්නේ. නමුත් හටගත්තු ගමන් නිරුද්ධ වෙනවා යරෙන්න ඒ වෙන කිසිදු අරුතක් නැහැ මේ යථාර්ථය දකින්න පුළුවන් නම් ඒක ඇලෙන්න දෙයක් නැහැ කියලා දකිනවා දැන් පුංචි දරුවා සබම්බෝලෙන් ආස්වාදයක් ලබනවා පුංචි දරුවා අර වක්කඩේ වතුර වැටෙන තැන පෙන පිඩෙන් එයා ක්‍රීඩා කරනවා හැබැයි වැඩිහිටිය අපිට තේරෙනවා මේක ඇති දෙයක් නෙමෙයි මේක ඇති වෙන ඇති වෙන පෙන පිට බිඳිලා යනවා මේ සමම් බෝලේ බිඳිලා යනවා. ඒතර මේක මහා ආශ්චර්යයක් නෙමෙයි. අන්නේ යථාර්ථය දකිනකොට අපට ගැටුමක් නෙමෙයි ඇති වෙන්නේ. එතකොට මේකේ ඇලෙන්න දෙයක් නැහැ කියලා නිබ්බිදා විඳින්නේ නැහැ එතකොට. අරති ඇලෙන්නේ නැහැ. එහෙම නැත්නම් විරාග ඇලෙන්නේ නැහැ. එතකොට වස්සග්ග පරිණාමී ඒකෙන් අපි බැහැර වෙන්නට උත්සාහ කරන්නේ. ඇයි ඒක තේරුමක් නැති නිසා. අර්ථ ශූන්‍ය නේද? අන්නේ අර්ථය තමයි දුක්ඛ කියන්නේ. ඒ නිසායි බුදුහාරෝ දේශනා කරන යදනිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යමක් අනිත්‍ය නම් දුකයි කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව කොහොම හරි අපි හදාගත්ත කියමු මේක. හදාගත්තට ඒක වහ බිඳී යන නිසායි මේක තේරුමක් නැහැ. ඒ නිසා දුක්ඛය රඳා පවතින්නේ ප්‍රධාන වශයෙන් අනිත්‍ය ලක්ෂණය පාදක කොටගෙන. ඒ නිසා යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. දැන් මේවා හරියට ගැඹුරින් හඳුනා නොගන්න නිසා තමයි ওই වර්තමානයේ ධර්මයේ විකෘති කරන බුදුහාමුදුරුවෝ ලංකාවේ පන්න අය ආදි වශයෙන් ප්‍රකාශ කරන අය දුක පැහැදිලි කරන්නේ කොහොමද? ඒ අය කියන්නේ දැන් යද නිච්ඡන් තන් දුක්ඛන් කියන එක වැරදි. ඒ මොකද දුක අනිත්‍ය වුණාම හැම දෙයක්ම දුකක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උදාහරණ හැටියට කියන්නේ හිසේක එක්කමක් තිබිලා හිසේක එක්කම නැති වෙනවා. දැන් ඒක දුකක්ද? එහෙම තමයි ප්‍රශ්න කරන්නේ. ඒ කතා කරන්නේ මොකක් ගැනද? අර කයට දැනෙන දුක සහ සිතට දැනෙන දුක කියන වේදිත දුක්ඛය. එහෙම නැත්නම් දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව පමණයි මේ ලෝකේ තියෙන දුක හැටියට ගත්තොත් ඉන්ද්‍රිය සංජානන වෙන දුක්ඛ වේදනාව තමයි ලෝකේ දුක කියන්නේ කියලා ගත්තොත් ඒ තිරිසනුන්ටත් සාධාරණ වූ දුක්ඛය තමයි දුක කියලා ගත්තොත් ඒ තනත්තාට මේ දුක්ඛෙහි ගැඹුර වැටහෙන්නේ නැහැ. එතකොට ඉතින් අර වගේ තර්කයක් මතුවෙනවා. ඇයි? ආ මෙච්චරලා දැන් මේ හිස එකක් කොහේ පීඩාවෙන් හිටියේ ඒක තමයි දුක්ඛ දැන් ඒක නැතුණා දැන් ඉතින් සැපයි එහෙම දැකලා එහෙම ලාමක විදිහට දැකලා මේ ධර්මයේ ගැඹුර දකින්නට බෑ. ඉතින් ඒ නිසා අපි තිරිසනුන් දක්නා දුක, තිරිසනුන් සංජානනය කරන දුක නෙමෙයි අපි දුක හැටියට හඳුනාගන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ මේ ලක්ෂණ හතරෙන් සංකත විපරිණාම පීන සන්තාන. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳෙනවා, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා, ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. මේ ලක්ෂණ දුකටත් අදාළයි, සැපටත් අදාළයි, හොඳටත් අදාළයි, නරකටත් අදාළයි, සද්ධාවටත් අදාළයි අදාළයි ප්‍රඥාවටත් අදාළයි ලෝභයට ද්වේෂයට ඔක්කොටම අදාළයි දැන් එතකොට මෙතන ගැටෙන්න දෙයක්වත් නැහැ හැබැයි 아무තුවෙන් ඇලෙන්න දෙයක්වත් නැහැ අන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මේ දුක්ඛය පිළිබඳව යථාභූත ඥාන දර්ශනය નિවරදිව අවබෝධ කර ගැනීම තුළ තමයි නෛෂ්කාම්ම ඒ නිදීමේ කැමැත්තක් ඇති ඒක කුසල මූලිකයි ඒක ප්‍රඥා මූලිකයි ඒ නිසා සංසාරය ගැන සංසාරයෙන් ඊතර වෙන්නට ඕන. එහෙම නැත්නම් මේ සසර බය දැකලා තියෙන මේ සංසාරයේ දුකයි කියලා යම්කිසි කෙනෙක් කියලා මේකෙන් මිදෙන්න හදනවා ඔය කියන ආකාරයෙන් නම් දුක හඳුනාගෙන තියෙන්නේ ඒ තනත්තාට ඇති වෙන්නේ අර දුකින් මිදීමේ නෛෂ්කාම්‍ය සංකල්පනාව වූ ප්‍රඥා මූලික හැඟීම නමුත් අර තිරිසනුන්ටත් සාධාරණ ඉන්ද්‍රයන්ගෙන් සංජානනය කරන දුක් වේදනාව දැනගෙන නම් මේකෙන් මිදෙන්න ඕන කියලා දඟලන්නේ ඒ බොහෝ අවස්ථාවල ඇති වෙන්නේ ද්වේෂ මූලය. එනිසා එහෙම කෙනාට සසර ගැන බිය ඇති වෙනවා ද්වේෂ මූලිකව. ඇයි? අපෝයි දැන් ඊළඟ ආත්මෙත් ඉපදුනන් පස්සේ මේ දුක විඳින්න එපාය. එතකොට මව කුසේ හිර වෙලා ඉන්නකොට කොච්චර අමාරුද දැන් දැන් ඒව මව මව මනසින් භුක්ති විඳිනවා. දැන් අර අපි පෙර දිනක කිව්වේ සමහරු මරණානුස්සති භාවනාව කරන එහෙම මවනවා මනසින්. එතකොට එහෙම මවලා ඒකත් එක්ක මනසින් තැති ගන්න. එතකොට ඒක ඒක නිවැරදි යථාභූත ඥාන දර්ශනය නෙමෙයි එතන තියෙන උපකල්පනය. එතකොට අපිට චින්තාමය වශයෙන් දේවල් උපකල්පනය කරලා බැලීම යමක් තේරුම් ගන්නට උපකාර වෙනවා. හැබැයි සැබෑවට මේ සංස්කාර ධර්මයන්ගේ සිද්ධ වෙන ප්‍රකෘති ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙම සමෝහ වශයෙන්, සන්තති වශයෙන්, ඝන වශයෙන් අරගෙන මේක දකින්න බෑ. විශ්ලේෂණය කරලා පරමාර්ථ ධර්ම වශයෙන් 82කට බෙදලා ගත්තාම තමයි අපිට වැටහෙන්නට ගන්නෙ. මෙතන එහෙම තනකින් තනකට යාමේ හැකියාවකුත් නැහැ. ඒ වගේම වෙනස් දෙයක් බවට පරිවර්තනය වීමේ හැකියාවකුත් නැහැ. මහා අසිරිමත් දේ කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ සංස්කාර ධර්මයන් හට ගන්නවා, වහා බිඳිනවා. ඒ හටගෙන බිඳෙන අතරතුරේ එකෙන් යම් කෘත්‍යයක් කරනවා. ලෝභයෙන් ඇලීමේ කෘත්‍ය කරගෙනයි නිරුද්ධ වෙන්නේ. ද්වේෂයෙන් ගැටීමේ කෘත්‍ය කරගෙනයි නිරුද්ධ වෙන්නේ. පටවි ධාතුවෙන් තද කිරීමේ කෘත්‍ය කරගෙනයි නිරුද්ධ වෙන්නේ. ආපෝ ධාතුවෙන් ඇලවීමේ බන්ධනය කිරීමේ කෘත්‍ය කරගෙනයි නිරුද්ධ වෙන්නේ. එතකොට වායෝ ධාතුවෙන් තල්ලු කිරීමේ තෙපුල් දීමේ කෘත්‍ය කරගෙනයි නිරුද්ධ වෙන්නේ. හටගත් සැනින් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන ඒ සුළු කාලයට ඒකට අදාළ කෘත්‍ය කරනවා. එතකොට මෙහෙම මෙහෙම කෘත්‍ය සමූහයක් එකතු වුනහම අපට ලොකු වැඩ ගොඩක් පේනවා. හැබැයි මේක එක නාම රූප ධර්මයකින් කරන දෙයක් නෙමෙයි එක් නාම රූප ධර්මයකට පුළුවන්කම තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ Tamanගේ ගතිය මතු කරලා වහා නිරුද්ධ වෙන්නට පමණයි. ඒතර මෙන්න මේ ආර්යයන් වහන්සේලා දකින දුක ඒක ඉන්ද්‍රයන්ට ගෝචර නැහැ. ඒක වේදනාවෙන් හඳුනා ගන්න බෑ. ඒක සතාසිව්පාවට තේරුම් ගන්නට බෑ. ඒක නිකන් හිතලා තේරුම් ගන්නට බෑ. ඒක ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. ඒ නිසා ප්‍රඥාවෙන් දුක පිරිසිඳ දත යුතුයි. ඒ කියන්නේ ඒක විනිවිද දකින්නට ඕන ප්‍රඥාවෙන්. එහෙම නැත්නම් අපට අහු වෙන්නේම අර මතු පිටින් තියෙන දුක් වේදනාව, කාය පීඩා, චිත්ත පීඩා දෙක තමයි අපට හසු වෙන්නේ. ඒකත් එක්ක තමයි අපි දෝලණය ඒකෙන් මිදෙන්න තමයි අපි දඟලන්නේ. ඒකෙන් මිදෙන්න දඟලන බොහෝ අවස්ථාවල අපේ මනසේ ද්වේෂය ඇති ඉතින් ඒ නිසා මේ සංසාර බය කියන තැනදී අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕනේ ඒ සංසාර බය ද්වේෂ මූලිකද ප්‍රඥා මූලිකද ඒ බය කියලා ඒ දෙකටම කතා කරන්න පුළුවන්. පවට බය. සසරට බය. එතකොට මේ බය කියන්නේ ද්වේෂ මූලික බයද? එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්තව මෙතින් මෙතනින් මිදෙන්නට ඕන කියන හැඟීමද? දැන් විදර්ශනා ඥානවල තියෙනවා භයතුපට්ඨාන ඥානය. භයතුපට්ඨාන ඥානය කියලා කියන්නේ බය වෙනව නෙමෙයි. මේ මේ සංස්කාර ධර්මයන් හටගෙන හටගෙන නිරුද්ධ වෙනවා. උදේ වය දකින්නෝ ඊට පස්සේ ආදීනව දකින්නෝ. එතකොට ආදීනව දකින්නකොට භයතුපට්ඨාන. මේකේ මෙච්චර ආදීනවයක් තියෙනවා. මේක මෙච්චර අනර්ථයක් පීඩාවක් හානිදායක පැත්තක් තියෙනවා කියලා දකිනකොට අන්න බයතුපට්ඨාන කියලා කියන්නේ මේක අනතුරුදායකයි මේ මේක බරපතල කාරණයක්. එතකොට බිය දකිනවා. රහතන් වහන්සේට ඇති වෙන සංවේගය කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ බිය දකිනවා. බිය දැකීම තමයි එතන බයතුපට්ඨාන කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් බියපත් වුනොත් එහෙම ඒ තනත්තාට. ඒක ඒක ඥානයක් නෙමෙයි. ඒක දුර්වලකම. බියටපත් වීම. එතකොට ඒ බිය දැකීම මේකේ තියෙන අනර්ථය දැකලා මේක භයජනකයි. ගිනි අඟුරු වලක් එහා පැත්තේ තියෙනවා. මේකට වැටුනොත් මෙච්චර හානියක් සිත. එතන බිය දකිනවා. සමහරු බියපත් වෙනවා. අපි පෙර ওই ධර්මදේශනාවලදීත් අපි උදාහරණයක් හැටියට කියලා තියෙනවා. අපි හිතමු දැන් සර්පයන් පිළිබඳව සර්ප විෂ පිළිබඳව දන්න විෂ වෛද්‍යවරයෙකුයි සර්පයෝ ගැන දන්න ඒ සතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය ගැන දන්න සාමාන්‍ය පුද්ගලයෙකුයි අපි හිතමු කැලේ මැද්දෙන් යනකොට විසගෝර සර්පයෙක් මුණ ගැහෙනවා. දෂ්ට කළොත් විනාඩි කිහිපකින් ජීවිතය අවසానයි. දැන් මේක වෛද්‍යවරයෙක් දන්නවා අර සාමාන්‍ය මිනිස්සයෙක් දන්නවා. දැන් දෙදෙනාගේ ප්‍රතික්‍රියාව මොකක් වෙයිද? අර විෂ වෛද්‍යවරයා බියපත් වෙන්නේ නැහැ, බිය දකිනවා. බිය දැකලා සර්පයා මරන්නට යන්නේ සර්පයත් බේරලා Taman දෙදෙනාත් බේරිලා මෙතනින් යන්නට උපාය මං සොයනවා ඇයි මේ සතාගේ බියජනක බව සර්ප විෂ වෛද්‍යවරයා හොඳින් වටහාගෙන තියෙන නිසා හැබැයි සාමාන්‍ය පුද්ගලයා බියපත් වෙනවා. මොකද ඔහු දන්නවා මේ වගේ සර්පෙක් කලින් දෂ්ට කරලා ගමේ කෙනෙක් එක විනාඩි කිහිපෙන් මැරුණා. ඒතර ඔහුට අත්දැකීම් තියෙනවා. ඒතකොට ඒ නිසා මේ සර්පයා මහා බරපතල විෂගෝර සර්පෙක් මාරාන්තික සර්පෙක් කියලා ඔහු දන්නවා. ඒ දන්න නිසා ඔහු කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් එක්ක සර්පයා මරන්න හදනවා. නැත්තම් කලබල වෙලා තමන් සර්පයා කවා ගන්නවා, අතපය කඩා ගන්නවා. ඒ වගේ අර්බුදයක් ඇති කරගන්නවා. එතකොට ඔහු බියපත් වුණා. සර්ප විෂ වෛද්‍යවරයා බිය දැක්කා. එතකොට මේ සංසාර ගමනේදී අපි බිය දැකීමයි කල යුත්තේ. බිය දැකීම ප්‍රඥාවෙන් කරනවා. ඒ බිය දැකලා එතනින් මිදෙන්න. එතකොට පාපේ බිය දැක් පාපේ තියෙන ආදීනවය දැකලා ඒකෙන් මනස ඉවත් කරගන්න. ඒකයි ලැජ්ජ බය කියන්නේ. එහෙම නැත්නම් ඔත්තප්ප කියලා කියන්නේ අන්න එහෙම ගතිය. මේක තියෙන අනතුර දැකලා ඒකට ධෛර්යයක් එන්නේ නැහැ. ඒකෙන් ඉවත් වෙන, ඒකෙන් පලා යන, ඒකෙන් බැහැර වෙන ගතිය. මොකකින්ද බැහැර වෙන්නේ? අකුසලයෙන්. ඒ ගුණය ඒක ගුණයක්. ඒක ඥාන සම්ප්‍රයුක්ත. ඒක අපට අවශ්‍යයි ඒ ඒ පාපයෙන් වළකින්න. හැබැයි මේ කියන්නේ द्वේෂයෙන් ඇතිවෙන මේ බීතිය කියලා කියන්නේ අරමුණට අපි විරුද්ධයි. ඒක මට නොස්සන් නෑ, ඒක ප්‍රිය නෑ. හැබැයි මට අරමුණත් එක්ක ගැටෙන්න හයිය නෑ. එතනදී මම තැති ගන්නවා. මට වෙන කරන්න දෙයක් නැති නිසා මම පලා දැන් අපි හිතමු පොඩි සතෙකුගෙන් අපට හානියක් සිද්ධ වෙනවා නම් අපි හිතමු මැස්සෙක්ගෙන් මදුරුවෙක්ගෙන් එහෙම නැත්නම් අපි හිතමු මීමැස්සෙක් විදිනවා කියලා. මීමැස්සෙක් විදිනවා නම් අපි තනි මැස්සනම් අපි ඌ ඇදලා දාන්න තමයි උත්සාහ. හැබැයි මීමැසි රංචුවක් අපි පස්සෙන් හඹාගෙන આવොත් එතකොට අපි දන්නවා අපිට එක එක ගලවලා දාලා එක එක තලලා ඉවරයක් කරන්න බෑ. එතකොට අපි දුවනවා. ඇයි දැන් මේ අරමුණ බලවත්. එතකොට මට ඒක යටපත් කරන්න හයිය නැහැ කියලා දැනෙච්ච ගමන් එතකොට අපි පලා යනවා. ඒ පලා යන්නේ කොමක් නිසාද? ඒකට නොකමැති නිසා. ඒ පීඩා විඳින්නට කැමති නැති නිසා. එතන ඇති වෙන්නේ සූක්ෂම ද්වේෂය. ඉතින් ඒ නිසා මේ ද්වේෂය ද්වේෂයේ එක්තරා ස්වરૂපයක් තමයි භීතිය හැටියට ඇති වෙන්නේ. මේක මෙච්චර පැහැදිලි කළේ මේ ද්වේෂ මූලික භීතියයි බිය දැකලා ඇති වෙන නෛෂ්කාම්‍ය ගුණයයි ඒ වගේම පාපයට තියෙන බයයි මේ காரணා වෙන් වෙන්ව අපි හඳුනා ගන්නට ඕන පාපයට බියපත් වෙනවා එහෙම නැත්නම් ඔත්තප්පය කියලා කියන්නේ පාපේ ආදීනව දැකලා ඇති වෙන ප්‍රඥා මූලික සංකල්පනාව මනෝභාවය චෛතසිකය ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ බිය ජනක බව ආදීනවේ දැකලා ඒන් මිදීම සඳහා ඇතිවෙන නෛෂ්කාම්‍ය නෛෂ්කාම්‍ය සංකල්පය එතනත් භයතුපට්ඨාන එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ බිය ජනක බව දැකීම එතකොට මේ කියන තැන සංස්කාර ධර්මයේ තියෙන පීඩාකාරී බවට ප්‍රතිවිරුද්ධව ඒක ප්‍රතික්ෂේප කරමින් ඒ සමග ගැටෙමින් නමුත් අර ආරම්භණය අපට වඩා බලවත් නිසා ඒන් පලා යන ගතියක් තමයි ද්වේෂ මූලිකව ඇති වෙන බීතිය. මේවා ඉතා සූක්ෂම වෙනස්කම් පවතිනවා. ඒවා අපි හොඳට හඳුනා ගන්න ඕනේ. මොකද අපි මේ කාලේ කොච්චර ගියත් මේවා වෙන වෙනම කතා කරන්නේ අපි මේ ඉගෙන ගන්න අභිධර්මයේ මූලික කරුණු. එතකොට මේ මූලික කරුණවල ගති ලක්ෂණ අපි හොඳට පැහැදිලි කරගන්න කරගන්න තරමට තමයි ධර්මකාරණා නිවැරදිව වටහා ගන්න පුළුවන්. දැන් අර ඒ සමහර ස්වාමීන් වහන්සේලා අර ප්‍රශ්නේ අහන්නෙම මේ අභිධර්ම කරුණු ස්පර්ශ කරලා නැති නිසා. මොකක්ද අහන ප්‍රශ්නේ? ඉතින් යදනිච්ඡන් තන් දුක්ඛන් කියලා කියන්නේ කොහොමද? ඒ ඒක එහෙම වෙන්න බෑ. හිසේකක්කමක් තිබුණාම ඒක දුකයි, ඒක නැති වුණාම සැපයි. ඉතින් එහෙමනම් කොහොමද යදනිච්ඡං තන් දුක්ඛං කියන්නේ? ඒක හැමදේටම සාධාරණ කාරණා නෙමෙයි. ඒතර මේ බුද්ධ භාෂිතය විවේචනයට ලක් කරන්නේ. ඇයි විවේචනයට ලක් කරන්නේ? ඒකේ ගැඹුර සූක්ෂම බව පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය හරියට හඳුනාගන්නේ අර සතා සිව්පාවට සාධාරණ වූ ඉන්ද්‍රියන්ට දැනෙන වේදනාවෙන් දැනෙන දුක්ඛය පමණයි හඳුනාගෙන තියෙන්නේ. එය තමයි ලෝකයේ දුක්ඛ සත්‍ය හැටියට අපට අවබෝධ කරගන්න තියෙන දුක හැටියට මතු පිටින් හඳුනාගන්න. ඒතකොට මේ වචන එකමයි. දුක්ඛ කියන එකම වචනය. ඉතින් එකම වචනේ එක එක්කෙනා හඳුනාගන්නේ කොහොමද? ඒ හඳුනාගන්නා බව තීරණය වෙන්නේ ඔවුනොවුන්ට මේ ධර්මයන් පිළිබඳව තියෙන සියොම් ප්‍රායෝගික ඥානයත් එක්කලා. ඒ කියන්නේ මේ මූලධර්ම පිළිබඳව තියෙන වැටහීමත් එක්කලා. මේ මූලධර්ම පිළිබඳ නිවැරදි වැටහීමක් නැතිනම් එයාට ඒව සංයෝග පිළිබඳ හොඳ අවබෝධයක් නැහැ. ඒකයි අර පෙර දිනකත් අපි කිව්වේ සාමාන්‍ය කෙනෙකුටත් කියන්න පුළුවන් කොත්තමල්ලි ටිකක් බිව්වහම උණ හෙම්බිරිස්සාව අඩු වෙනවා ප්‍රතිශක්තිය වැඩනවා. ඉතින් ඒක අපි දන්න කාරණයක්. හැබැයි වෛද්‍යවරයෙක් තමයි දන්නේ මේක තියෙන රසායනික සංයෝගය මොකක්ද? එතකොට මේකේ තියෙන සංඝටක මොනවද? ඒකෙන් කොහොමද ප්‍රතිශක්තිය ගොඩනගන්නේ? එතකොට ඒකෙන් කොහොමද රෝගයක් නිවාරණය කරන්නේ? රෝගය කියන්නේ මොන වගේ රසායනික විකෘතියද? ඒක ප්‍රකෘතිමත් කරන්න මේකෙන් ලැබෙන සහයෝගය. දැන් මේවා හරියට දැනගත්තාම තමයි කොත්තමල්ලි වලින් මේ ගුණය ලැබෙනවයි කියන එක ඒක සාමාන්‍ය කෙනෙකුට කියන්නත් පුළුවන් වෛද්‍යවරයෙකුට කියන්නත් පුළුවන් හැබැයි දෙන්නගේ ප්‍රකාශනය දෙවිධයක් සාමාන්‍ය කෙනා අත්දැකීම් තුලින් කොත්තමල්ලි බීපුවාම මෙහෙම යහපතක් වෙනවා කියලා අත්දැකලා කියනවා හැබැයි අර වෛද්‍යවරයා කියලා කියන්නේ ඒවැය අර මූලධර්මවල ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් අරගෙන එතකොට මේ දෙන්නම කතා කරන්නේ එකම මාතෘකාවක් ගැන තමයි හැබැයි දෙන්නගේ පරිචය දෙන්නගේ අවබෝධය දෙන්නගේ දැක්ම හාත්පසින් දෙපොලක පවතී අන්න ඒ වගේ අපිට මේවා කතා කරනකොට සාමාන්‍ය ධර්මදේශනාවක් අහනකොට බණ පොතක කියවනකොට අපිට ඉතින් කොතනත් හම්බෙන්නේ දුක්ඛ කියලා. ඒ ඊළඟට දැන් මේ බීතිය ගැන කතා කරනකොට දැන් ලැජ්ජා බය. එතනත් බය හමු දැන් මෙතන ද්වේෂයෙන් ඇති වෙන එකත් ඒකත් බය. ඊට පස්සේ විදර්ශනා ඥාන හැටියට කතා කරනකොටත් බයතුපට්ඨාන. එතනත් බය. එතකොට මේ ඔක්කොම බය හැටියට තමයි හඳුන්වන්නේ. හැබැයි මේ එක එක තන බය කියන්නේ එක එක ක්‍රමයට. ඒක අපට වැටහෙන්නේ මෙහි ක්‍රියාත්මක වෙන මේ පරමාර්ථ ධර්මයන්ගේ අනන්‍ය වූ ලක්ෂණ, සූක්ෂම ලක්ෂණ වෙන් වෙන්කොට හරියට හඳුනාගත්තොත් පමණයි. ඉතින් ඒ නිසා ද්වේෂයේ පවතින එක්තරා ස්වરૂපයක්, එක්තරා ලක්ෂණයක් තමයි භීතිය හැටියට අපි හඳුනාගන්නේ. එතකොට මේ භීතිය කියන්නේ මොකද්ද? විරුද්ධ වන අරමුණ බලවත් කල්හි ඒ අරමුණෙන් ඈත්වන්නා වූ පසුබසින්නා වූ ආකාරයෙන් පහළ වේ. එසේ පහළ වෙන ද්වේෂයට භයයයි කියනු ලැබේ. එයින් සිතගත දෙක අතිශයින් දවනුද කම්පා කරවනුද ලැබේ. ඒ දැවීමෙන් හා කම්පණයෙන් ශරීරයට වන අමාරුවලට සමහර විට බොහෝ කල් ප්‍රතිකාර කරන්නට සිදුවේ. සමහරු ඒ කම්පණයෙන් එකෙනෙහිම මිය යති. එතකොට මේ භීතිය කියලා කියන එක, ඒ කියන්නේ අරමුණට විරුද්ධ වෙන ගතිය. ඒ විරුද්ධ වෙන ගතිය තා බරපතල විදිහට આવොත් ඒ භීතිය කියන එක පුද්ගලයෙක් ඒ මොහොතේම මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟට ඒ ඇති වෙන භීතිය නිසා ඇති වෙන කම්පනය, ඒ කම්පනය මේ මේ ශරීරේ රූප කොටාස පවා වෙනස් කරනවා, විකෘති කරනවා. එතකොට ඉන්ද්‍රයන්ට බරපතල හානි ඇති කරන්නට පුළුවන්. එතකොට මොළය සම්පූර්ණයෙන්ම විකෘති කරන්නට පුළුවන් අඩපණ කරන්නට පුළුවන් ඊළඟට එකවර මේ භීතියත් එක්කලා නහර පුපුරා යන්නට පුළුවන් අංශභාගයට එන්න පුළුවන් දැන් මට මතකයි අපේ මෑණියන් එක් අවස්ථාවක ඒ අපට හේනක් තිබුණා ඒ හේනේ එතකොට කන්ද අපේ හේන පල්ලෙහෙන් උඩින් තව තියෙන රබර් වත්ත. එතකොට පල්ලෙහා අපේ හේන කොටස වල් කොටලා ඊට පස්සේ අයියා කෙනෙක් ඒකට ගිනි තිබ්බා. ගිනි තිබ්බට පස්සේ උඩු පැත්තට හුලම් පාර තිබුණේ අර ගින්න සම්පූර්ණ උඩහ තිබුණු රබර් වත්තත් ගිනි තියාගෙන ඒන් උඩහ තිබුණු ඉඩම් ගණනාවක් ගිනි ගත්තා. එතකොට දැන් මේක දැනගත්තු ගමන් අම්මා ගිහිල්ලා බැලුවා. එතකොට ලැබු ගින්න වගේ මේක දැල්වෙනවා. එතකොට දැන් මේ මේකෙන් සිද්ධ වෙන හානිය කොච්චරද කියලා කියන්න බෑ. එතකොට මේ උඩහා ඉන්න ඉඩම් අයිතිකාරයින්ට මේකට කොච්චර ගෙවන්න වෙයිද? අලාභයක් ගෙවන්න ඒවට මුදල් නැහැ. ඒතර ඉතින් අපි ජීවත් වෙන්නේ හේන ගොවිතැන් කරගෙන මඤ්ඤොක්ක ටිකක් හිටවගෙන. එතකොට දැන් මේ මිනිස්සුන්ට කොහොමද? එතකොට බරපතල මානසික කම්පන. ඒ කම්පනය කොච්චර වුණාද කියනවනම් නහරයක් පුරලා අම්මා අංශභාග තත්ත්වයටපත් වුණා. ඉතින් දක්ෂ වෛද්‍යවරයෙක් මුණ ගැහුණු නිසා ඒ වෛද්‍යවරයා ගෙදරටම ඇවිල්ලා ප්‍රතිකාර කරලා අම්මාගේ රෝගී තත්ත්වයෙන් මුදව ගත්තා. ඉතින් ඊට පස්සේ එහෙම ගැටලුවක් වුණේ නැහැ. නමුත් අර අර භීතිය විසින් ඇති කරන කම්පනය නිසා වහාම සියුම් නහර පුපුරන්න ඒ ඇතුලේ ඇති වෙන අදි අදි පීඩනයත් එක්ක ප්‍රෙෂර් එකත් එක්ක මෙන්න මේ විදිහට කෙනෙක් ඒ වෙලාවෙම මරණයටපත් වෙන්න පුළුවන් කෙනෙක් අර වගේ අංශභාග තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන් කෙනෙකුට heart attack එන්න පුළුවන් එතකොට හෘද රෝගය උත්සන්න වෙලා මිය යන්නට පුළුවන් මේ විදිහට විවිධ විකෘතිතා ඉතින් ඒවට සමහරට දිගු කලක් ප්‍රතිකාර කරන්න වෙනවා අර ඒ භීතියෙන් ඇති කරන කම්පන. ඒතර භීතිය කියන්නේ මොකද්ද? ෂණිකව ඒ බරපතල Tamanට හිතාගන්න බැරි මට්ටමේ බරපතල අර්බුදයක් මතුවෙනවා. ඒක ඒක අතිශය වේගවත්ව මනසින් ප්‍රතික්ෂේප කරනවා. ඒතර ප්‍රතික්ෂේප කරන කොච්චර වේගයක්ද ඇති වෙන්නේ කිව්වොත් තමන්ව විනාශ වෙන තරමට ඒ ඒ කම්පනය බරපතල වෙන්නට පුළුවන්. ඊළඟට අසුචි මලකුණු ආදී අනිෂ්ට වස්තුන් දුටු කල්හි හා ඇතැම් පුද්ගලයන් දුටු කල්හිද සිතේ අප්‍රියතාවයක් හැකිලෙන ආකාරයක් ඇතිවේ. එය හැකිලෙන්නා වූ ආකාරයෙන් ඇතිවන द्वේෂය එයට පිළිකුලයයි කියනු ලැබේ. එතකොට द्वේෂයේ මෙතරා ස්වභාවයක් තමයි පිළිකුල. දැන් එතකොට ඒ පිළිකුල ඇති වෙන්නේ තමන් කැමති නැහැ ඒ අරමුණට. හැබැයි ඒ අරමුණ අර බියපත් වුණු අරමුණ වගේ එකක් නෙමෙයි. එච්චර නිකන් ස්පර්ශ කරන්න කැමති නැති, දකින්න කැමති නැති එච්චර බලවත් අරමුණක් නෙමෙයි. හැබැයි මම පුළුවන් තරම් ඉක්මනට එතනින් අයින් වෙන්න උත්සාහ කරනවා. අන්න එහෙම හැකිලිලා අයින් වෙන ගතිය. ප්‍රතිවිරෝධාකාරයක් නෙමෙයි. හැබැයි ඇකිලිලා අයින් වෙනවා. ඒ ගතියට තමයි පිළිකුල කියලා කියන්නේ. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් භාවනාවක් හැටියට තියෙන පටික්කුල මනසිකාරය. එතකොට ඇත්තට මේක පටික්කුල මනසිකාරය හැටියට සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාව යටතේ දෙතිස් කොට්ටාසයන් පිළිබඳව තියෙන පටික්කුල මානසිකාරය. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරන තැනදී පටික්කුල කියන වචනේ සතිපට්ඨාන සූත්‍රයේ පාවිච්චි කරලා නැහැ. ඒතර පාවිච්චි කරන්නේ හරියට ඇස් ඇති පුරුෂයෙක් මේ ධාන්‍ය මල්ලක් ලෙහෙලා ඒකේ මේ මේවා තියනවා කියලා දකින්න වගේ මේ කය එක් එක් කොටාස වල මෙහි කෙස් තියනවා ලොම් තියනවා ආදි වශයෙන් දකිනවා. එතකොට ඒක අපි පුහුණු කරනවා පටික්කුල මානසිකාරයක් හැටියට. ඒ පටික්කුල මානසිකාරය අපට උදව් වෙනවා එක්තරා දුරකට මේ කය පිළිබඳව තියෙන ඇලීමෙන් සිත මුදව ගන්න. හැබැයි පටික්කුලය අපිට දිගටම අරන් යන්නට සුදුසු එකක් නෙමෙයි. ඒක එක්තරා සම්මුති වශයෙන් දැන් රහතන් වහන්සේට පුළුවන් පටික්කුලේ අපටික්කුල සංඥාව ඇති. එතන පටික්කුලේ කියලා කියන්නේ ස්ථාවර දෙයක් නම් ඒක නිශ්චිත දෙයක් නම් රහතන් වහන්සේට ඒකේ අපටිකුල සංඥාවෙන් බලන්න පුළුවන් වෙන්න විදිහක් නැහැ. ඒතකොට පටික්කුලය කියලා කියන්නේ එහෙම ස්ථිර දෙයක් නෙමෙයි. අනිවාර්ය දෙයක් නෙමෙයි. මේ පටික්කුලය කියලා කියන්නේ මතු පිටින් ඒක සාමූහික වශයෙන් පෙනෙන ආකාරය. එතකොට ඒක ගැඹුරට බැලුවොත් එතන තියෙන ධාතු සමූහයක්. එතකොට ධාතු සමූහයක් ඇටියට බෙදා බලනකොට 아무තෙන් පටික්කුල වශයෙන් ගන්නට දෙයක් නැහැ. එතකොට තියෙන අසුබ. සුබ වශයෙන් ගන්නට දෙයක් නැහැ. ඇලෙන්නට දෙයක් නැහැ. බැඳෙන්නට දෙයක් නැහැ. එතන තියෙන දුක්ඛ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා. ඉපදීම් බිඳින් දෙකෙන් පෙළෙන දැවෙන ගතිය තියෙනවා. එතන තියෙන අනාත්ම. එතන ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. හටගෙන නිරුද්ධ අන්න එතකොට එතන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඒ නිසා ඒක අසුබයි. සුබ වශයෙන් ගන්නට දෙයක් නැහැ. එහෙම තමයි අපිට ගැඹුරින් බැලුවොත් දකින්නට වෙන්නේ. හැබැයි මතු පිටින් ගන්නකොට සම්මුති හැටියට අපිට සමත භාවනාවක් හැටියට පටික්කුල මානසිකාරය භාවනා ක්‍රමයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අපි ඒක පාවිච්චි කරන්නේ මොකටද? අධික ඇල්ම දුරු කර ගැනීමේ උපාය මාර්ගයක් හැටියට. දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන ඇතම් සූත්‍රවල කෙනෙකුගේ කකුලේ කටුවක් ඇනුනන් පස්සේ ඒ කටුව ගන්න අපි තව කටුවකින් ඇනලා තමයි අර කටුව උලුප්පලා ගන්න. අන්න ඒ වගේ අපේ මනසේ මේ මේ කය පිළිබඳව දැඩි ඇල්ම තමන්ගේ කය පිළිබඳව අනුන්ගේ කය පිළිබඳව දැඩි රාගය මතුවෙනකොට මේක දුරු කරන්න තවත් අර කටුවක් පාවිච්චි කරනවා. එතකොට ඇනිලා තියෙන කටුව ඒකත් හොඳ නැහැ. එතකොට අලුතෙන් කටුවක් අනින එකත් හොඳ නැහැ. හොඳ නැති වුණාට දැන් මේ තියෙන කටුවේ ඒක ගලව ගන්න විදිහක් නැහැ. අලුත් එකක් අනින්න නැතුව අන්න ඒ වගේ වැඩක් තමයි අපි පටික්කුල මානසිකාරයෙන් කරන්නේ. මේක තව අපට හුඟක් පැහැදිලි වෙනවා මෙහෙම කිව්වොත්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු යම් තරුණයෙක් තරුණියක් පිළිබඳව දැඩි ඇල්මෙන් ඉන්නවා මේ විවාහයම කරගන්න ඕන. මට ඒ තැනැත්තිය නැති වුණොත් මං දිවිනසා ගන්නවා කියන මට්ටමේ ඉන්නවා. එහෙම නැත්නම් පුරුෂයෙක් පිළිබඳව කාන්තාවක් එහෙම කියනවා. දැන් මේ මට්ටමින් ඉන්නකොට මව්පියන්ට තේරෙනවා මව්පියන්ට පෙනෙනවා මේ විවාහය සුදුසු නැහැ. එතකොට මේ එතකොට මේ අනවශ්‍ය විදිහටයි මේ දුක් විඳින්නේ. එතකොට එහෙම දැක්කහම දැන් මේ දරුවගේ මනස හදන්න මොකද්ද මව්පියන්ට කරන්න පුළුවන්? මධ්‍යස්ත විදිහට කතා කරලා හරියන්නේ නැහැ. එතකොට ඒ දරුවට අර අනික් කෙනාගේ අඩුපාඩු, දුර්වලතා පෙන්වන්න දැන් මොහු හෝ ඇය දැඩිව ඇලිලා ඉන්නේ. ඒ ඇලිලා ඉන්න එක ගලවන්න නම් අනිත් පැත්තේ තියෙන ආදීනව පෙන්වන්න වෙනවා. ඒ නිසා මේ ආදීනව දැකීම ආදීනවේ දැකීම දැකීම එක්තරා ක්‍රමයක් තමයි පටික්කුලාකාරයෙන් දකින ස්වභාවය. එතකොට වඩා අපේ ප්‍රඥාව සියුම් වෙනකොට අපි මධ්‍යස්ත වෙනකොට ලෝකය නිවැරදිව නිදහස් මනසින් දකින්න පුළුවන් වෙනකොට අපට පටික්කුලයක් අවශ්‍ය නැහැ. එතනින් එහාට අපි දකින්නේ යථාභූතය. යථාභූත ඥාන දර්ශන පවතින ආකාරයනොයි දකින්නේ. මේ මුල් අවස්ථාවේ අර ඇනුණු කටුව ගලව ගන්න අපට කටුවක් අනින එක උදව් වෙනවා වගේ අර නොසුදුසු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පිළිබඳව ඇති වුණු දැඩි ඇල්ම දුරු කරගන්න ඒතනත්තාගේ හෝ තනත්තියගේ අඩුපාඩු කතා කරන එක ටිකක් මනස සමබර කරගන්න උදව් වෙනවා වගේ අන්න ඒ වගේ වැඩක් තමයි මේ පටික්කුල මානසිකාරයෙන් සිද්ධ කරන්නේ. එතකොට නමුත් පටික්කුලය කියන එක දිගින් දිගට පවත්වන්න සුදුසු ධර්මයක් නෙමෙයි. ඒ පටික්කුලය කියන එක අපට බොහෝ කොට ඇති වෙනවා ද්වේෂමූලිකව. හැබැයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්වේෂමූලිකව දකින ගතිය නෙමේ. උන්වහන්සේකට පටික්කුල කියන වචනේ නෙමේ පාවිච්චි කරන්නේ. එතන පාවිච්චි කරන්නේ මොකක්ද? යථා භූතං පජානාති. හරියට ඇස් ඇති පුරුෂයෙක් දෙපැත්තෙන් උඩින් යටින් කටවල් දෙකක් තියෙන මල්ලක් අරගෙන ඒකේ වී තියනවා සහල් තියනවා මේ මුං තියනවා උදු තියනවා මේක එක වර්ග තියනවා දැන් මේවා එක එක මේ හාල් මේ උඳු මේ මුං මේ වී ඔහොම කී කියා වෙන් කර කර බලනවා හරියට අන්න ඒ වගේ මේකේ තියෙන මේ කුණප කොටාස ටික වෙන් කර කර බලන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒක අපේ අපේ සිංහල ජනවහරට අපි ඒක පටික්කුල මානසිකාරය කියලා සකසගෙන තියන්නේ. අපිට මුල් අවස්ථාවේදී එහි පටික්කුල බව දැකීම එතකොට මේක පිහිටි තැන වන්න, సంతාන, ගන්ධය, ආසය අවකාශ මේ හැම පැත්තෙම මේකේ පිළිකුල් බව වර්ණ වශයෙන් පිළිකුල් ගන්ධ වශයෙන් පිළිකුල් సంతාන කියන්නේ හැඩ වශයෙන් පිළිකුල් මේක තියෙන තන වශයෙන් පිළිකුල් හාත්පස වශයෙන් පිළිකුල් මෙහෙම ඒකේ පටික්කුල පැත්ත බලන. එතකොට මේ කය පිළිබඳව තියෙන අර දැඩි ඇල්ම දැඩි රාගය යටපත් කරගන්න දුරු කරගන්න අපට හේතුවක් වෙනවා. හැබැයි ඒ తত্ত্বය සීමා අතික්‍රාන්තව ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න නැතුව ඒ ස්වභාවය එහෙමම ගියොත් ඒ පුද්ගලයා දැඩි අර්බුදයකටපත් වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා එක නෝනා කෙනෙක් අපි සමග කිව්වා එතුමිය තමන්ගේ මිතුරියක් සමග එක්තරා භාවනා ස්ථානයක භාවනා කරන්න ගිහිල්ලා එතරදී ඒ ස්වාමීන් වහන්සේ පටික්කුල මානසිකාරය වඩන්න දීලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතුමිය එක කරගෙන ගිහින් තියෙනවා සමබරව. හැබැයි අර මිතුරිය ඒකෙන් අගතිගාමී අතිධාවනයට ගියා. අතිධාවනයට ගිහලා අන්තිමට මේ කය කියලා කියන්නේ සම්පූර්ණ මේ අසුචි ගොඩක්, මේ කුණු ගොඩක්. එතකොට මේකට මොකටද ඛණ්ඩ දෙන්නේ? මේක මොකටද නාවන්නේ? මේක මොකටද නිදි කරවන්නේ කියන මට්ටමට ඇවිල්ලා. ඊට පස්සේ අන්තිමට දැන් දානෙ දෙන්න භාවනාස්ථානට මිනිස්සු එනකොට ඒ මිනිස්සුත් එක්ක අත්රාණ්ඩු කරලා මේ මෙච්චර මේ කුණු ගොඩක් නඩත්තු කරන්න ඔයගොල්ලොත් උදව් කරන්න දාවේ එතකොට මේ මේ මේකෙන් මිදෙන්නයි ඕන. දැන් මේක නඩත්තු කරන්නද ඔයගොල්ලෝ මේ සහාය වෙන්නේ කියලා දාන දෙන්න ආපු මිනිසුත් එක්ක රණ්ඩු සරුවල්. එතකොට මෙන්න මේ විදිහට සමහර කෙනෙක් මේ පටික්කුල මානසිකාරයේ වැරදි විදිහට ගත්තොත් එතන වැඩෙන්නේ මේ සූක්ෂම ද්වේෂය. ඒ නිසා පටික්කුලය කියන එක ද්වේෂයටයි බර. ද්වේෂයේ ස්වરૂපයක් හැටියටයි මතුවෙන්නේ. හැබැයි අපට මේ පටික්කුලය යම් ප්‍රමාණයකට අර ඇල්ම දුරු කරගන්න ප්‍රඥාව අවදි කරගන්න සමබරව දකින්න අපට යම් සහායක් කරගන්නට පුළුවන්. ඒකට අර පටික්කුලයම මතු කරනව වෙනුවට ඒකේ යථා ස්වභාවය දකින්නට අපි උත්සාහ කරනවා. ඉතින් ඒ වෙනුවට ඒක අගතිගාමී වෙච්ච ගමන් ඒ තරත්තා අර්බුදයකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේක පටික්කුලේ සම්බන්ධ විතරක් නෙවෙයි. අපි පසුගිය අවස්ථාවලත් කතා කළා. දැන් ප්‍රඥාව, වීරය, සිහිය වගේ ධර්ම උනත් අපි මමත්වයෙන් උපාදාන කරගත්තන් පස්සේ ඒක විදර්ශනා උපක්ලේශයක් බවට පත් වෙනවා. ප්‍රඥාව කියන්නේ අත්‍යවශ්‍යම ධර්මය. සතිය කියන්නේ මේ මේ මාර්ගයේ අවශ්‍යම මූලය. හැබැයි ඒ සතිය සහ ඒ ප්‍රඥාව කෙනෙකුට විදර්ශනා උපක්ලේශයක් වෙන්නට පුළුවන් ඒක උපාදාන කරගන්න ආකාරයත් එක්කලා. ඉතින් ඒ නිසා මොන දේ වුණත් ප්‍රමිතියෙන් තොර වෙච්ච ගමන් ඒක මේ ධර්ම මාර්ගයේ අදාළ වෙන්නේ නැහැ, වැළක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ. ඒ අන්තට යන්නත් බෑ, මේ අන්තට යන්නත් බෑ, මධ්‍යස්ථව. එතන මධ්‍යස්ථ බව කියලා කියන්නේ මොකද්ද? ඒ පරමාර්ථ සාධනයට උචිත ප්‍රමාණය. අපි හිතමු දැන් අඩි 3ක් උස බිත්තියක මැද කොතනද ඇහුවොත් අපට අඩි 1මාරයි කියලා කියන්නේ. හැබැයි බිත්තිය උස අඩි 4ක් නම් එතකොට අඩි 1මාර නෙමෙයි මැද. එතකොට අඩි 2 මැද වෙන්නේ. එතකොට මේක උස වෙනස් වෙන්න වෙනස් වෙන්න පළල වෙනස් වෙන්න වෙනස් වෙන්න දිග වෙනස් වෙන්න වෙනස් වෙන්න විස්කම්බේ වෙනස් වෙන්න වෙන ඒකේ මැද වෙනස් වෙනවා. සම්මුති වශයෙන් අපි ගත්තාම. එතකොට අන්න ඒ වගේ අපි යම් යමක මධ්‍යම ප්‍රමාණය කියලා කියන්නේ නිශ්චිත අගයක් නෙමෙයි. ඒක මධ්‍යම වෙන්නේ මොන ප්‍රමාණයෙන්ද? ඒ පරමාර්ථයට සාපේක්ෂව සහ ඒ ඒ ඒ පවතින සාධක වලට සාපේක්ෂව. දැන් අපි හිතමු තේකට සීනි ප්‍රමාණවත්ව දාන. ඒතර ප්‍රමාණවත්ව කියන්නේ කොච්චරද? ඒක හැන්දක්ද දෙකක්ද තුනක්ද හතරක්ද පහක්ද? ඉතින් ඒක තියන්නේ වෙන්නේ අපි ගන්න තේ ප්‍රමාණයත් එක්කලා. ඊළඟ හොද්දට ලුණු ගානට දාන්න. ඉතින් ගානට කියන්නේ මොන ගාන? ඒක මේ තේ හැන්දෙන්න, මේස හැන්දෙන්න, පොල් කටු හැන්දෙන්න, එහෙම නැත්නම් හුණ්ඩුවෙන්ද, සේරුවෙන්ද, එහෙම නැත්නම් ලුණු පැකට් එකක්ද, කිලෝ එකක්ද, කිලෝ දෙක කොච්චරද දාන්නේ? ඉතින් ඒක තීරණය වෙන්නේ ඒ අදාළ කාරණයක් එක්කලා එතන තියෙන අවශේෂ සාධකත් එක්කලා. ඒ අනුවයි මධ්‍යම ප්‍රමාණය කියන එක තීරණය. ඒ වගේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ මැද හඳුනා ගැනීම ඒක නිශ්චිතාගයක් නෙමෙයි නිශ්චිත තත්වයක් නෙමෙයි ඒක පරමාර්ථයට සහ සාධකවලට අනුකූලව ඒ ඒ අවස්ථාවේදී අපි ප්‍රඥාවෙන් හඳුනාගත යුතුයි. ඉතින් ඒක පටික්කුලයට විතරක් නෙමෙයි ප්‍රඥාව වැනි ගැඹුරු ධර්මයකට පවා ඒක අදාළයි ප්‍රඥාව සද්ධාවත් එක්ක මුහු වෙන්නට ඕන සමතුලිත වෙන්න ඕන සද්ධාව ප්‍රඥාවත් එක්ක මුහු වෙන්නට ඕන වීරය ඒකාග්‍රතාවයත් එක්කම හු වෙන්නට ඕන මේ විදිහට ඒවා සමතුලිත වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ මේ මජ්ජිම මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වන්නේ. එතකොට එහෙම නොවුනොත් අපි නොදැනුවත්වම ඒක පටික්කුලයේ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔය සමහරු මේවා පිළිබඳව හරියට විවේචන කරන්නේ. මේ තරුණ අයට පටික්කුල මානසිකාරය වැඩුවෙන් පස්සේ විවාහ ජීවිත කඩාකප්පල් වෙනවා. ඒ අයගේ පෞල් ජීවිතය විකෘති වෙනවා. ඉතින් එහෙම විකෘති වෙන්නට පුළුවන් මේ කියන දේශමූලික தත්ත්වය. ඒ පටික්කුලයේ වැඩුණා. එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් හැටියට මෙතන තියෙන්නේ මේ ටිකයි කියලා දැකගත්තන් පස්සේ ඒතනත්තාට රාගය පිළිබඳව මුසපත් වෙන්නේ නැතිව විවාහ සංස්ථා පවත්වාගෙන යනවා හැබැයි ඒව අනවශ්‍ය විදිහට ගිලිලා ඇලිලා බැඳිලා උපාදාන කරගන්න නැතු. ඒ මට්ටමට පවත්වා ගන්න මේ භාවනාව උදව් වෙනවා. හැබැයි ඒක අපි කරන්නේ මොන විදිහට? එතකොට මේ ධර්මවල වෙනස ඒකයි අපි මේ මේ අභිධර්මයේ මූලික කරුණු ඉගෙන ගැනීමේ වටිනාකම මේ මේ ධර්මවල තියෙන සූක්ෂම වෙනස්කම් අපි හඳුනාගත්තේ නැත්තම් නොදැනුවත්වම අපි අනතුරට ලක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ප්‍රිය විප්‍රයෝගාදිය වූ කල්හි ඒවා අරමුණු කරන්නා වූ සිත්ති ඇත්තා වූ දැවෙන, තැවෙන ස්වභාවය ද්වේෂය හා දෞර්මනස්සය ඒ කනගාටුවේයි කියනු ලැබේ. එතකොට ප්‍රිය විප්‍රයෝග ආදිය. තමන් ප්‍රිය අරමුණු දැන් ප්‍රිය විප්‍රයෝග කිව්වහම ගාත් දෙනෙක් ගන්න ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන. පුද්ගලයෝ විතරක් නෙමෙයි. ඇහෙන් දකින්නට ප්‍රියමනාප අරමුණු, කනින් අහන්නට ප්‍රියමනාප ශබ්ද. එතකොට නාසයෙන් ආග්‍රහණය කරන්න ප්‍රියමනාප ගන්ධයන්, දිවෙන් විඳින්නට කැමති ප්‍රියමනාප රසයන්. කයින් ස්පර්ශ කරන්න කැමති ප්‍රේමනාප ස්පර්ශය. මේ මෙබඳු දේවල් නැතිවීම තමයි ප්‍රිය විප්‍රයෝගය කියන්නේ. අප්‍රිය සංප්‍රයෝගය. අප්‍රිය අරමුණු පසිඳුරන්ට ගෝචර වීම. ඊළඟට බලාපොරොත්තු කඩවීම. මේවාදී ඇති වෙන දුම්නස. එතකොට මේ දුම්නස කියන්නේ මොකක්ද? ද්වේෂ මූලයෙන්ම හටගන්න මානසික තත්වයක්. ඒකට කනගාටුව කියලා කියන්නට පුළුවන්. එතකොට පැවෙනවා කියලා කියන්න පුළුවන්. දැන් තමන් අතින් සිද්ධ වෙච්ච වැරද්දක්. වැරද්දක් පිළිබඳව පසුතැවීම. කරගන්න බැරි වෙච්ච කුසලයක් පිළිබඳව පසුතැවීම. ඒතර පසුතැවෙනවා කියන්නේ මොකද්ද? පසුව තැවෙනවා අර කාරණේ සම්බන්ධව. ඒතර ඒ තැවෙන වාරයක් පාසා අපට නොදැනුවත්ව ඒ අවස්ථාව මනසින් ප්‍රතික්ෂේප කරන, ඒකට නොකමැති වෙන, ඒකට ගැටෙන ඒ අරමුණත් එක්ක පොරබදන මානසික තත්වයක් ඇති වෙන්නේ. ඒක ද්වේෂ මූලිකයි. ඒ නිසා පසුතැවීම කනගාටුව සම්පූර්ණයෙන්ම අකුසල්මයි. ඒවා කුසල් කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට යම්කිසි ක්‍රියාවක් කරගෙන යන තැනැත්තාට එය කලින් සිතුවාට වඩා අපහසු වන කල්හිද බලාපොරොත්තු වන පමණට ඒ ඵල නොලැබෙන කල්හිද කටයුත්ත පිළිබඳ නොසතුටක් ඇති එයද ඒ ආකාරයෙන් පහළවන්නා වූ ද්වේෂයමයි. අනභිරතයයි කියන දෙයද ද්වේෂයටමයි. එතකොට යම් යම් දේවල් අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන කරගෙන යනවා ආරම්භ කරනවා. හැබැයි ඒ හිතපු තරම් ප්‍රතිඵලයක් නැතුව යනවා. එතකොට ඒක පිළිබඳව උදාසීන වෙනවා. ඒක හඳුන්වනවා අනභිරතය. අභිරති කියලා කියන්නේ ඇලෙනවා. අනභිරතය කියලා කියන්නේ ඒකේ ඇලෙන්නේ නැහැ. මනස ඒකත් එක්ක යෙදෙන්නේ නැහැ. ඒ ගැන කිසි සතුටක් නැහැ. ප්‍රිය බවක් නැහැ. එතකොට උදාසීන වෙමින්, ගැටෙමින්, හැපෙමින් තමයි ඒකත් එක්කලා යන්නේ. එතකොට මේ විදිහට ඇති වෙන ඒ කටයුත්තේ නොසතුටු ගතිය ද්වේෂමූලිකව ඇති වෙනවා. පැහැදිය යුතු පුද්ගලයෙකු විසින් නොමනා දෙයක් කරනොත් ඇසූ දුටු කල්හි ඒ පුද්ගලයා ගැන නොසතුටු වීමේ ආකාරයෙන් ද්වේෂය පහළ වේ. එයට අප්‍රසාදයයි කියනවා. ඒතකොට තමන් හොඳට සිල්වත් කියලා හිතාගෙන හිටපු කෙනෙක්, ගුණවත් කියලා හිතාගෙන හිටපු කෙනෙක්, සත්පුරුෂයෙක් කියලා හිතාගෙන හිටපු කෙනෙක්, හොඳ කෙනෙක් හැටියට එහෙම කෙනෙකුගේ බරපතල වරදක්, දෝෂයක් තමන් දකිනවා. දැකපු ගමන් ලොකු කලකිරීමක් ඇති එතකොට ඒක කලකිරීම අප්‍රසාදය ආදී වශයෙන් කියනවා. එතන ඇති වෙන්නේ ද්වේෂයමයි. මෙසේ ද්වේෂයෙන් නොඑක් ආකාරයෙන් ඇති වේ. එතකොට මේ විදිහට නොඑක් ආකාරයෙන් ඇති වෙනවා ලෝභය අරමුණු ගන්නේ මවක් අතදරුවෙකු ගන්නාක් මෙන් මුදු ආකාරයෙනි ද්වේෂය ආරම්මණය ගනුවේ වස්තු හිමියෙකු විසින් සොරකු අල්ලන්නාක් මෙන් රෞද්‍රාකාරයෙනි ආරම්මණයට රිදවන්නා වූ ආකාරයෙන්. එතකොට මේ විදිහට නායක හඳුරෝ ද්වේෂය ගැන පැහැදිලි කරනවා. එතකොට ද්වේෂය කියන මේ ධර්මයේ මූලික ස්වභාවය තමයි පටිඝ අරමුණෙහි ගැටෙන ගතිය අරමුණෙහි හැපෙන ගතිය ඒක හරියට අර වස්තු හිමියෙක් හොරෙක්ව අල්ලා ගන්නා වගේ හෘදවන ආකාරයෙන් පීඩා කරන ආකාරයෙන් ගැටෙන ආකාරයෙන් ප්‍රතික්ෂේප කරන ආකාරයෙන් තමයි අරමුණ ග්‍රහණය කරන්නේ එතකොට ඒක විවිධ ස්වરૂපයන්ගෙන් ඇති වෙන්න පුළුවන්. භීතිය හැටියට මතුවෙන්න පුළුවන්, ශෝකය හැටියට මතුවෙන්න පුළුවන්, කනගාටුව, පසුතැවීම, අප්‍රසාදය, අප්‍රියාව, එපා වීම, අකමැත්ත, කලකිරීම, ඊළඟට ඊර්ෂ්‍යාව නොඑක් ස්වરૂපයන්ගෙන් මේ द्वේෂය අපේ මනසේ ජනිත වෙන්නට පුළුවන්. එතකොට එහි මූලික ගති ලක්ෂණ අපි හරියට හඳුනාගෙන හිටියොත් තමයි අර විවිධ ස්වરૂපයන්ගෙන් මතුවනත් මේ මතුවෙන්නේ ද්වේෂයයි කියන බව අපිට හඳුනාගෙන දුරු කරන්න පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.